ඒ නිසා නිතරම සත්පුරුෂ ගතිය දිනු කරන්නට ඕනේ. මගේ මගේ මම හිතන හිතවිල්ලකින් මම කතා කරන වචනයකින් මම ක්‍රියා කරන ක්‍රියාවකින් කිසිදු විදියකින් තව කෙනෙකුට අයහපතක් අවඩක් වෙන්න හොඳ නෑ කියන මෙන්න මගේ හිතවිලි ඇති කර ගන්නට ඕන. ඒ වගේම තමයි කිසිදු විදියකින් තමන්ගේ කාරණාව එක්ක ඒ කියන්නේ තමන්ගේ මතය දැඩි කරගෙන ඉන්න ගතිය දුරු කරන්නට ඕන. හැම වෙලෙම විවෘත වෙන්නට ඕනේ. සම්පූර්ණයෙන් විවෘත වෙන්නට ඕනේ. මෙන්න මේ වගේ විවෘත වෙලා හිතන්න පටන් ගන්නකොට ඒ කෙනා දැන් අර තමන්ගේ අදහස් එක්ක නෙමෙයි කල්පනා කරන්නේ. අන්න ඒ කෙනාට විවෘතව සත්‍ය හොයන්න පුළුවන්. දැන් තමන්ගේ අදහස් එක්ක තමන්ගේ හැඟීම එක්ක තමන්ගේ සිතුවිලි එක්ක තමන්ට හොඳයි කියලා හිතන දේත් එක්ක කටයුතු කරනවා නම් එයාට විවෘතව හිතන්න බෑ. අද ගොඩාක් තියෙන පින්වතුනි මේ ලෝකේ සාධාරණ අසාධාරණයේ කියන කාරණාව හොයන ගතිය. ලෝකය කියලා කියන්නේ බාහිර ලෝකය නෙමෙයි. දැන් අපි හිතමු තමන්ගේ ජීවිතයක තමන්ට සාධාරණයක් වෙන්නේ නැති කටයුත්තක් වෙද්දී සාධාරණයක් වෙන්නේ නැහැ තමන්ට හිතන විදිහට හරි කියලා හිතන දේ වෙන්නේ නැති වෙනකොට දැන් මොකද වෙන්නේ තමන්ගේ පැත්ත ඉස්සරහට එනවා අන්න තමන්ගේ පැත්ත ඉස්සරහට එන්නේ නැහැ ලෝකයේ සාධාරණ අසාධාරණයේ කියන කාරණාව ඔස්සේ යමු වෙන්නේ නැත්තම් ඒ නිසා හොඳට හිතන්න අපි හැම වෙලෙම මොනව හෝ කාරණාවක් එක්ක ලෝකේ සාධාරණයක් ඉෂ්ට කරන්න අසාධාරණي අයින් කරන්න. ඒ කියන්නේ වැරද්ද අයින් කරන්න නිවැරද්ද ඉස්මතු කරන්න කියලා මනින්නේ මොන කෝණෙන්ද? තමන් හිතාගෙන ඉන්න කෝණේ. තමන් හිතාගෙන ඉන්න කෝණේ අපි දැන දැන අයින් කරන වැඩපිළිවෙලකට යමු වුණොත් එහෙම අන්න සාධාරණ හෝ අසාධාරණ කියන කාරණාව තමන්ගේ පැත්ත එක මැනීම ඉක්ම වෙනවා. ඒතර බලන්න ඒ හිතන ක්‍රමයක් එක්ක ಗುಣධර්ම දිනුන ක්‍රමයක් එක්ක අර බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කියන පින්වතුන සත්‍ය වූ ධර්මයේනේ සත්‍ය වූ ධර්මයට කොච්චර ඉඩක් විවෘත වෙනවද සත්‍ය වූ ධර්මයට අසාමාන්‍ය ඉඩක් විවෘත වෙනවා එහෙම නැති වුණොත් එහෙම සත්‍ය වූ ධර්මයට ඉඩක් විවෘත වෙන්නේ නැහැ